ධම්මස්සවනකාලෝ අයං භදංතා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ සුද්ධියා සදාබුද්ධි සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ సంతානය ලෝකය හඳුනා ගන්න තත්ත්වයට ඒ ධර්ම කුලව ධර්ම සංඥාවෙන් ලෝකය හඳුනා ගන්න තත්ත්වයට අපේ సంతානය පත් කරගන්නේ නැතුව කෙලෙස් ලෝකය කියලා කියන පංච පාදානස්කන්ධය පිළිබඳ තියෙන කෙලෙස් ධර්මයන්ගෙන් මේ හිත අතමුදවා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සංස්කාරයන් කෙරෙහි කලකිරීම ඇති කරගන්නේ නැතුව මේ හිත හිතේ කලකිරීම ඇති කරගන්නේ නැතුව අතමුදවා ගන්න පුළුවන්කමක් නැත්තේ නෑ. සංස්කාරයන්ගෙන් අත මිදුනේ නැත්නම් සංස්කාර ගොඩෙහිම මේ හිත හැමදේම ලගිනවා. දරුවෝය, සහෝදරයෝය, ඥාතියෝය කියපු වචන, කරන දේවල්, ගොඩ නැගිලි ආදිය, ශබ්ද, ගන්ධ, රස මේවා කොහොම කෙරෙහි ස්පර්ශයන් ආදිය කෙරෙහි දැඩි ගැනීමකින් මේ හිත ඒවා තුලම රැඳි රැඳි රැඳි රැඳි පවතිනවා. ඉතින් ඒවා තුල රැඳි රැඳි පවතින හිත ඒවා සැපයි නම් ඒවා තුල ස්ථීර සැපයක් තියෙනවා නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් දරුවෝ දෙමව්පියෝ සහෝදරයෝ ඥාතීන් ඒ වගේ දේවල් සැප නම් මම අහන්නේ මේ අත්ංගෙන් ඇයි අඬන්න වෙන්නේ ඇයි වැළපෙන්න වෙන්නේ? ඇයි පසුතැවිලි වෙන්න වෙන්නේ? ඇයි දුකෙන් ඉන්න වෙන්නේ? නේද? ඒවා සැපනම් එහෙම වෙන්න විදිහක් නැහැ. එහෙම වෙනවා නම් ඒ වාගේ අවසාන ප්‍රතිඵලය දුකක්මයි. తాවකාලික తాවකාලික සැපයක් තිබුණාද ඒවායි දුකක්ම ඇති වෙන ස්වභාවය තියෙනවා. ඉතින් ඔන්න ඔයයන් හිත අතමුදවා ගැනීම සහ බුදුරජාණන් වහන්සේ අපිට නොයේකුත් ආකාරයේ සත්‍ය తත්වය අවබෝධ කර ගැනීමේ නොයේකුත් ආකාරයේ උදාහරණ උපක්‍රම සකස් කරලා දීලා තියෙනවා. ඒ සත්‍ය తත්වය අවබෝධ කරගන්න මාර්ගයක් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් මේ මාර්ගය ගැන සාකච්ඡා කරන ධර්මදේශනා මාලාවේ මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ විසුද්ධි අර්ථ සම්පාදනය කර ගැනීම පිළිබඳවයි. සීල විසුද්ධියෙන් හිත පිරිසුදු කරගෙන චිත්ත විසුද්ධියෙන් කිසිදු අකුසල හැඟීමක්වත් එන්න දෙන්නේ නැතුව චිත්ත ඒකාග්‍රතාවයකටපත් වෙන්න පුළුවන් අපේ හිත සකස් කරගෙන ඉදිරියට කටයුතු කරගෙන යන අපිට නාම රූප પરම්පරාවෙහි තියෙන ඒ කියන්නේ අපි කියලා ගත්ත මම කියලා ගත්ත මගේ කියලා ගත්ත අම්මා කියලා ගත්ත සහෝදරයා කියලා ගත්ත නාම රූප ගොඩේ තියෙනා වූ සත්‍ය తত্ত্বය අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට තමයි මේ පිළිබඳ ප්‍රදේශ මොහ අඩු වෙන්නේ. ඉතින් ඒ අවබෝධ කරගන්න උත්සාහ ගන්නකොට මට ඇතිවෙන සත්‍ය ස්වභාවය ඒ කියන්නේ මට ඇතිවෙන නොයේකුත් බාධාවන් මට ඇතිවෙන නොයේකුත් ඒ අරමුණට යන්න බැරි ස්වභාවයන් තමයි ඒ නාම රූප પરම්පරාවල ඇත්ත తত্ত্বය අරමුණු කරගන්න ඒ තුල රැඳිලා ඉන්න බැරි වෙනත් පැතිවලට හිත විසිරෙන ගතියක් තියෙනවා. ඉතින් අන්න ඒවා දුරු කරගන්න අපි උත්සාහ ගන්න ඕනේ. ඒ වගේ අපාභූත ස්වરૂපයේ තේරුම් ගන්න ඕනේ. නාම රූප પરම්පරා දෙකක් මෙතන තියෙන කියලා තේරුම් අරගෙන ඒ අනිත්‍ය ලක්ෂණ දුක්ඛ ලක්ෂණ ගැන අපි සාකච්ඡා කරා. දැන් මේ මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ අනාත්ම ලක්ෂණය පිළිබඳවයි. අනාත්ම හැඟීම කියන්නේ මොකක්ද කියලා ඊයේ දවසේ අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරා. ඉතින් කෙටියෙන් මතක් කරනවා නම් වැස්ස පිළිබඳ, අවුව පිළිබඳ, හුලඟ පිළිබඳ අපිට කිසිම මේ පස්සේ පරිගන්නම් වගේ තරහක් එනවා. ගහක සකස් කිරීමක් පිළිබඳව ගහක් ගහක් හදනකොට මේ ගහේ මල් පුප්පන්න ඕනේ මට ඕනේ විදියටයි කියලා අදහසක් එනවා. ඒවා මට කරන්න බැරි බව දන්න හින්දා මල් පිපි පිපෙනවා නම් සතුටුයි. ආන්ගේ වගේ ඒවා මගේ අයිතියට ගන්න බෑ. මේකේ මෙන්න මෙහෙම වේවා කියලා මේ ස්වභාව ධර්මය මගේ අයිතියට ගන්න බෑ. මම කියන්නේ ස්වභාව ධර්මයමයි. මම කියලා අපිට යම් කිසි අදහසක් තියෙනවා නම් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ ඒකත් ස්වභාව ධර්මයේම නිර්මාණයක්. ඒකත් මගේ කියලා ගන්න පුළුවන් කමක් නැති බව අපි ඊයේ දවසේ සාකච්ඡා කරා. ඉතින් අද අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේක අවබෝධ කර ගැනීම සඳහා දේශනා කරලා තියෙන කමඨහන කෙරෙහි අවධානය යොමු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ගිරිමානන්ද සූත්‍රය ආදී සූත්‍ර ධර්ම වල මේ කමඨහන තියෙනවා. කොහොමද තියෙන්නේ අනාත්ම සංඥාව වශයෙන්. අනාත්ම සංඥාව ඇති කර ගැනීම සඳහා කුමක් කළ යුතුද? රුක්ක මූලගතෝවා, ශුන්‍යාගාරගතෝවා, අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්කති රුක්කමූලයක් අරඤ්‍යයක් ශුඤ්ඤාගාරයකට ගිහිල්ලා මෙනෙහි කරන්න කියනවා මොනවද චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවයා අනත්තා රස අනත්තා කායං අනත්තා පුට්ඨබ්බා අනත්තා මනං අනත්තා ධම්මං අනත්තා කියලා මෙහි කරන්නේ. අක්කුං අනත්තා කියනකොට අපිට පින්නත් මේ අපි පසුගිය දවස් දෙකේම සාකච්ඡා කරපු විදිහට අනාත්ම කියන සංකල්පය හැඟීම අපිට තියෙනවා නම් මේ චක්කුං අනත්තා කියනකොට මගේ මේ චක්කුසය නැත්නම් මේ චක්කු ප්‍රසාදේ නැත්නම් ඇහැ කියනකොට ඇහැ මට ඕන හැටියට තියෙන්නේ නැහැ කියලා මට ඕන හැටියට තියෙන්නේ නැහැ මට ඕන හැටියට කරන්නත් බෑ කියන හැඟීම එන්න ඕන චක්කුන් අනත්තා කියනකොට නැත්තම් චක්කුන් අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධාන් අනත්තා කිය කිය නවගුණ වල ගින්න නම් පුළුවන් ඕනනම් ඔය මොන හරි කිය කිය නෑ ඒක හරියන්නේ නෑ එහෙම වුණා කියලා අනාත්ම හැඟීම එන්නේ නෑ එහෙනම් මොකද කරන්නේ චක්කුව අනාත්ම බව හැඟීමක් විදිහට මගේ සිතේ දැනට හැදෙන්නේ නැත්නම් චක්කුම් අනත්තාව කියන්නේ. හරිද? චක්කුව පිළිබඳව නැත්නම් ඇහැ පිළිබඳව මට ඕන හැටියට පියාගන්න පුළුවන් එකක් නෙවෙයි. මට ඕන හැටියට නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි කියන හැඟීම. මගේ එකක් නෙවෙයි. මගේ එකක් නම් මට මොකද කරන්න පුළුවන්? මට ඕන හැටියට ඒවා වැඩ කරන්න. එහෙනම් අන්න ඒ හැඟීම උපදින්නවාද කියලා බලන්න ඕන චක්කුන් අනත්තාව කියන්නේ. අන්න ඒක උපදින්න නැත්තම් මොකද කරන්න ඕන? ඒක උපදින විදිහට මෙනෙහි කිරීම කරන්න ඕන. හොඳයි. බලමු අපි චක්කුව අනාත්මද කියලා. මම අහන මේ එක එක්කෙනාගේ එක එක්කෙනාගේ ඇස් ඇහි තියෙන පළවෙනියම ඔය චක්කුව කියලා කියන්නේ චක් ආයතනය කියලා කියන්නේ චක්කු ප්‍රසාදය කියන එකයි. හරි මේ චක්කු ප්‍රසාදය කියලා කියන්නේ ඇහි පෙනීම ඇති වෙන කොටස ඇහි තියෙනවා යම් කිසි දැන් අපිට මේ මෙහෙම බලනකොට මුළු ලෝකෙත් පේනවා නේද? ආවට තියෙන ඔක්කොම පේනවා. එතකොට අන්න ඒ පෙනීම ඇති වෙන කොටසට කියනවා චක්කු ප්‍රසාදය කියලා. මේ එහෙම එකක් තියෙනවා කියලා දන්නවද දන්නේ නැහැ. නේද? ඒක හදාගත්තේ මමද? මේ චක්කු ප්‍රසාදය හදාගත්තේ මමද? ඉතින් චක්කු ප්‍රසාදය විතරක් නෙවෙයි සසම්බාර චක්කුව අසම්බාර චක්කුව කියලා මේක අපි මේ චක්කු ප්‍රසාදය සහ චක්කු ප්‍රසාදයේ ආසන්න තියෙන කොටසත් අපි නැත්නම් මේ අක්ෂිගෝලය වගේ ඒ කොටස ගන්නවා. එක එකනාගේ එක එකනා ගෑස් එක එක විදිය. සමහර ගෑස් ලොකුයි, සමහර අයගේ පොඩි, සමහර අයට දුර පේනවා, සමහර අයට දුර පේන්නේ නැහැ, ළඟ පේනවා, ළඟ පේන්නේ නැහැ. බැල් බඳා වගේ නේද? සමහර වෙලාවට දල බැඳා වගේ. මම මෙයාගෙන් අහනවා ඔය ඇහැ ඇහි ස්වභාවය හෝ ස්වභාවය හදාගත්තේ මන්ද? මං ඉල්ලලා හදාගත්ත එකක්ද? හරියට කැමරාවක් ගන්නවා වගේ සල්ලි දීලා. කැමරාවක් සල්ලි දීලා ගන්නවා නම් මොකද වැඩේ? අපි ඔකේ ගැරන්ටි ඉල්ලනවා, වොරන්ටි ඉල්ලනවා නේද? තෝරනවා හොඳම ක්වොලිටි එකකින් එකක් දාන්න කියනවා නේද? එහෙමනේ. ඒ වගේ මේ ඇහැ හදාගත්තේ මන්ද? නෑ. පහළ වෙච්ච එකක්. එහෙනම් ඒ ඇහි කිසිමම කිසිම දෙයක් මන් නිර්මාණය කරගත්තද? මට ඕන හැටියට කියලා හදාගත්තද? නෑ. ඒ කිසිම දෙයක් එහෙම උනේ නෑ. එහෙනම් මේක මගේ වැඩක්ද? ඇහැ මගේ වැඩක්ද? නෑ. ඇහි ඇහැ නැතිවීම පිළිබඳ තීරණ ගන්නේ මන්ද? දැන් අවුරුදු 40ක් 50ක් විතර වුණා. දැන් දුරපෙනීම අඩු වුණොත් හොඳයි. හරි දුරපෙනීම අඩු වුණොත් හොඳයි. ළඟපෙනීම අඩු වුණොත් හොඳයි. එහෙම කිය මට තීරණ ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඇහැ පිළිබඳ කිසිදු තීරණයක් මට ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මට ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් එහෙනම් ස්වභාව වශයෙන් මේ ඇහැ මගේ උවමනා විදියට හැදිලත් නැහැ මට ඕනා විදියට නැති වෙන්නෙත් නෑ මට ඕනෑ විදියට පවතින එහෙමද නැද්ද එහෙනම් මගේද ආ මගේද එහෙනම් මගේ වෙන්න බෑ ඒක මගේද යන්න මට ඕන හැවිද තියෙන්න ඕන ක්‍රියාකාරීත්වය ගැන කියනවා ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය ඇහි ක්‍රියාකාරීත්වය කොහොමද දන්නේ ඕනේවා පෙන්වන්න කැමති ඒවා බලනවා බලන්න අපි කැමතියි නේද හොඳ ඒවා ප්‍රිය ඒවා ඒවා බලන්න අකමැති ඒවා අකමැති අකමැතිව බලන්න අකමැති ඇහැට කියනවා ආයතනයක් කියලා ආයතනයක ස්වභාවයක් තමයි යම් යම් ඒවා ඒකරාශී වෙන තැන දැන් මම මේ අත්ංගෙන් අහනවා මට ආයතනයක් තියෙනවා කියලා හිතන්නකො කම්පැනි එකක් තියෙනවා මට මේකේ ගේට්ටුවෙන් මං ඇතුළට ගන්නවාද මං අකමැතියි ආයතනය මගේ නම් ඒ ගේට්ටුවෙන් ඇතුළට මං අකමැතියා එනවා නම් මං කැමති පොඩ්ඩක්වත් මං පොඩ්ඩක්වත් ඒ ගැන කැමැත්තක් නැහැ නේද අන්න ඒ වගේ මේ ඇහි ගේට්ටුව අපි කියමු රූප මේකට ඇතුල් වෙනවා මේ ඇතුල් වෙන රූපයන් කිසිම විදිහකින් මං කැමති ඒවා විතරද ඇතුල් වෙන්නේ කැමති ඒවා බලන්න කියලා මම මෙහෙම කරලා බලද්දී අකමැති ඒවත් එනවද නැද්ද මේ ගේට්ටුවෙන් අගමැතිවරයාත් ඇතුල් වෙනවද නැද්ද? මට ඉතින් තියෙන්නේ මේක වටේට කරකවන එකයි කරකවනකොට මොකද වෙන්නේ? කැමැති එව්වයි අකමැති එව්වයි කැමැතිත් නැති අකමැතිත් නැති එව්වයි ඔක්කොම මේ ඇහැට පේනවද නැද්ද? එහෙනම් ඇහි ක්‍රියාකාරීත්වය කියන්නේ මට ඕන විදිහට වෙන එකක්ද? නෑ. නේද? ආ මේක මට ඕන විදිහට වෙන එකක් නෙවෙයි. මේ ආයතනය මගේද චක්කුව කියන ආයතනය මගේ වෙන්න පුළුවන්ද? දැන් ඒක වැඩ කරන්නේ මට උන හැටියට නෙවෙයි. ඒ මදි වාට සුද එනවා, පෙනුම නැතුව යනවා, ලෙඩ හැදෙනවා එක එක නේද? ඒවා එකක්වත් මට නවත්තන්නවත් පවත්තන්නවත් පුළුවන්කම ඇත්තේ නැහැ. එහෙනම් චක්කායතනය කියන එක මට ඕන හැටියට වැඩ නොකරන මගේ නොවන දෙයක් කියලා කිව්වොත් ඒක ඇත්තක්ද බොරුවක්ද? ඒක ඇත්ත. චක්කායතනයට නැත්තම් ඇහැට ගෝචර වෙන මේ විඥාණය හදන රූපයක් තියෙනවා. ඇහැයි රූපය ගැටීමෙන් තමයි විඥාණය හැදෙන්නේ. බාහිර රූප නැත්තම් මේ එළියෙන් පේන වර්ණ රූප මට ඕන විදිහටද මේවා තියෙන්නේ නැත්තම් ඒවා ඒවා තියෙනවද? ඒවා මට ඕන හැටියට පවතින දේවල්ද? ඒවා දිරලා යනවා, ඒවා නැති වෙලා යනවා, ඒවා කැඩිලා යනවා, බිඳිලා යනවා, වෙනස් වෙනවා හැම වෙලේම ඒ වෙනස් වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. එහෙනම් බාහිර රූපය කියන එක මට ඕන හැටියට තියෙන එකක් නෙවෙයි. අභ්‍යන්තරයේ රූපය ගෝචර කරන මගේ මේ චක්කායතනය කියන ආයතනය මට ඕන හැටියට තියෙන එකක් නෙවෙයි. එහෙනම් මේ දෙකම මට ඉතිහාස නැතුව වැඩ කරන දෙකක්. නේද? හරි. ඊළඟට යනවා සෝතායතනයට සෝතායතනය කියන්නේ කන. කනෙත් ආයතනය කියන්නේ නම් සෝත ප්‍රසාදය තියෙන තැනටයි. එතකොට දැන් මට ඉස්සලා තේරෙනවා චක්කායතනය කියන එක මට හිතුවක්කාරකමට හැසිරෙන්නේ. මම මගේ කීමට නෙවෙයි. ආ දැන් කන බලන්නකො. කන හදාගත්ත නෑ. කනේ ඇතුලේ මොනවා වෙනවද කියලා මම දන්නේ නෑ. නේද? එහෙනම් ඒ ඒ වැඩපොළ හැදුවේ මම නෙවෙයි. ඒ ආයතන හැදුවේ මන් නෙවෙයි. දැන් ඒක ඉස්සලා වගේම ක්‍රියාකාරීත්වය බලන්න මොනවද? ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය. ක්‍රියාකාරීත්වය අරන් බලන්න මොකක්ද තත්ත්වය කියලා. ඕනේවයි එපායවයි ඉපදිච්ච දවසේ ඉඳන් අද වෙනකන් ඇහෙන ඇහෙන හැම දෙෙම අහඬ වෙලාද නැද්ද? මොකද කියන්නේ? මොන කර්මයක්ද කියන්නේ බලන්නකෝ. කැමති ඒවත් ඇහෙනවා, අකමැති ඒවත් ඇහෙනවා නේද? ඇහෙ නැහැ ඔක්කොම අහන්න වෙලාද නැද්ද? තව කොච්චර කල් එහෙම වෙයිද දන්නේ එහෙනම් මේ කන කියන එක මට කීකරු මං කියන විදිහට ඉන්න එකක් නෙවෙයි. භාවනා කරන්න ගියාමවත් අඩුම ගන්න මට මේ කන ඕෆ් කරන්න බෑ. නේද? එහෙම පුළුවන් නම් ගොඩක් පදන. පොඩකින් මම ඕෆ් කරගන්නම් මේක. නැත්නම් මේකේ ශබ්ද අඩු වැඩි කරගන්නම්. නේද? පොඩකින් කියන්නේ නැහැ මම මේ ශබ්ද වැඩි කරන්නම්. ශබ්ද අඩු කරන්නම්. මොකවත් බෑ. ඇහෙන විදිහට අහන්න වෙලාද නැද්ද? හොඳ එව්වයි නරක එව්වයි ඔක්කොම අහන්නලා. එහෙනම් චක්කුව කියන එක මගේ කියලා සෝතේ කියන එක මගේ කියලා ගන්න පුළුවන්ද? මගේ කියලා ගන්න පුළුවන්ද? මගේ නම් මොකද වෙන්න ඕන? මට ඕන හැටියට තියාගන්න පුළුවන් වෙන්න ඕන. මගේ නම් මට ඕන හැටියට තියාගන්න පුළුවන් වෙන්න ඕන. නමුත් මේක මට ඕන හැටියට තියෙන එක නෙවෙයි. එහෙනම් ඒක වෙන්නේ නැහැ. එහෙනම් සෝතේ කියන එක මගේ කියලා මට ඕන හැටියට මගේ වසඟයට ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඕන දැනෙනවා. කන කියන්නේ නැත්තම් ඇසීම කියන්නේ මට ඕන විදිහට වෙන එකක්. මගෙන් බාහිර මට අදාළ නැතුවම සබ්දය හැදෙනවා. මගෙන් අවසරයක් අරගෙන නෙවෙයි හැදෙන්නේ. හොඳයි. එතකොට බාහිර ශබ්ද බාහිර ශබ්ද කියන ඒවා පින්නත් මේ මොහොතකට හිතනද මම හැම වෙලෙම අහන්නේ වර්තමාන ශබ්දයක්ද අතීත ශබ්දයක්ද මගේ කනට හැම වෙලෙම ගෝචර වෙන්නේ වර්තමාන සත්‍යයක්ද අතීත සත්‍යයක්ද දැන් මම මෙතනින් මගේ මේ කට හොල්ලනකොට සත්‍යයක් පිට වෙනවා නේද ඒක ඔය කන දක්වා එන්න යම් කාලයක් යනවද නැද්ද එහෙනම් ඔය මේ වෙලාවේ ඔය අහන්නේ මොකද්ද අතීත શબ્දයක්. පිට වෙලා ඉවර වෙච්ච, හැදිලා ඉවර වෙච්ච શબ્දයක් තමයි මම කන අහන්නේ. එහෙනම් මට ඒක වෙනස් කරන්න. බාහිර શબ્දය කියන එක මට ඕන හැටියට තියෙන්නේ තියෙන්නේ නැහැ. බාහිර શબ્දය කියන එක මට ඕන හැටියට තියෙන්නේ එහෙනම් කන මට ඕන හැටියට තියෙන්නේත් නැහැ. ශබ්දේ මට ඕන හැටියට තියෙන්නේත් නැහැ. හරි. ඔය විදිහටම නාසය සහ ගන්ධය, දිව සහ රස. කය කියලා කිව්වම මේ මුළු ශරීරයම. කය බලන්න. මට ඕන වෙලාවට ඕන තැනක සීතල හැදෙන්නෙත් නෑ, උෂ්ණ හැදෙන්නෙත් නෑ. කයේ රිදුම් නේද? සැප වේදනා මට උන හැටියට තියාගන්නත් බෑ, දුක් වේදනා මට උන හැටියට එන්න දෙන්න තුන නවත්ත ගන්නත් බෑ, මොකක්වත් බෑ. මේ කය සහ කය කියන එක කාය ප්‍රසාදේ කියවම මේ මුළු ශරීරෙම කාය ප්‍රසාදය. දැන් ඒක තේරුම් ගන්න ඕනේ. දැන් මම මගේ මේ ඇහැට මේන්න මෙහෙම ඇඟිල්ලෙන් අයිනවා. මෙහෙම ඇන්නහම මට දැනෙනවා ඒක. ඒ මොනද කාය ප්‍රසාදේ චක්කු ප්‍රසාදේ. ඒ ඇවිල්ලා කාය ප්‍රසාදය, ඒ කියන්නේ කයයි මේ හැරි ඔක්කොම වැටෙන කයට. මේ අක්ෂිගෝලයේ තියෙන පෙනීම ඇති කරන සූටි කොටසක් ඒකට කියනවා චක්කු ප්‍රසාදය කියලා. අන්න ඒක තමයි චක්කු ප්‍රසාදය. ඊට මෙහා තියෙන ඔක්කොම කාය ප්‍රසාදයට වැටෙනවා. එහෙනම් මේ ඇති වෙන කයේ ඇති වෙන දැනීම්, රිදීම්, සීත දැනීම්, උෂ්ණ දැනීම්, අත්‍යස්ත දැනීම් මේ වගේ තියෙන හැම දැනීමක්ම කයේ ඇති වෙන කයේ ඇති වෙන හැම විඥානයක්ම මට ඕන හැටියට තියෙන්නේ කය මට ඕන හැටියට ඇත්තෙත් නැහැ. කයේ ස්වභාවය මට ඕන හැටියට ඇත්තෙත් නැහැ. කයේ ක්‍රියාකාරීත්වය මට ඕන හැටියට ඇත්තෙත් නැහැ. ඒ වගේම කයට ගෝචර වෙන බාහිරින් එන ස්පර්ශයන් එකක්වත් මට ඕන හැටියට ඕන වෙලාවට ඕන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. සීතල, උෂ්ණද ඒවා එකක්වත් මට වෙන්නේ නැහැ. එහෙනම් කාය ආයතනය කියන්නේ මගේ එකක්ද? ඒ ඔක්කොම හරිය හිතුවක්කාර විදිහට වැඩ කරන ඒවා. නේද? මට හිතුවක්කාරයි ඒවා. ඒකයි මගේ නොවෙන්නේ. මගේ වෙන්නේ නෑ. මට හිතුවක්කාර හින්දායි මගේ වෙන්නේ නැත්තේ. මට ඕන හැටියට වැඩ කරන්නේ නෑ. දැන් අපි කවුරු හරි ගැන හිතාගෙන ඉන්නවා යාළුකමක් තියෙනවා අපිට. ඉතින් මේ යාළුකම් තියෙනකොට ඒ යාළුවා ගැන අපිට හිතෙන්නේ මගේ යාළුවා කියලා. මගේ යාළුවා කියලා හිතුවට ටික දවසකින් එයා මං කියන විදිහට නෙවෙයි නම් හැම වැඩක්ම කරන්නේ. මං කියන විදිහ නෙවෙයි නම් හැම වැඩක්ම කරන්නේ. අන්න එදාට මම කියනවා ටික දවසක් බලනවා නෑ ආයෙ බලනවා නෑ ආයෙ බලනවා නෑ. එතකොට ඔන්න මං කියනවා මේ නම් මගේ යාළුවෝ මේ ඉස්සර නම් මගේ යාළුවා තමයි දැන් බලාගෙන ඉහම එයා මට ඕන හැටියට නෙවෙයි වැඩ කරන්නේ. කියලා මගේ යාළුවෙක් නෙවෙයි කියලා කියනවා. හිතුවා කාරණා මට ඕන හැටියට වැඩ කරන්නේ නැත්තම්. හොඳයි මේ යාළුවා ඔයාලේ ගිහිල්ලා මට ඉන්න තැනවත් කියන්න නැත්තම්. ඉන්න තැනවත් කියන්න නැත්තම් ඒ යාළුකමෙන් වැඩක් තියනවද? ඉන්න තැනවත් දන්නේ නැත්තම් මගේ වෙන්න පුළුවන්ද? නේද? ඒ වගේ චක්කු සෝත ඝාන ජීවයා කාය කියන ඒවා නම් ඉන්න තැනවත් දන්න. චක්කු කොහෙද ඉන්නේ කියලා අපි දන්නව හොයාගන්න චක්කුයි රූපයයි ගැටෙන්නේ නැති වෙනකොට මොකද කරන්නේ? ලොකු කණ්ණාඩියක් වගේ දාලා උදව් කරනවා. එහෙනම් එයා ඉන්න තැන දන්නවා. සෝතයත් ඉන්න තැන දන්නවා. ඒකින්ද මොකද කරන්නේ? ඇහෙන්නේ නැති වුණොත් ශ්‍රවණාධාරයක් දාලා උදව් කරනවා. ගාහන, ජීවයා, කාය කියන ඒවා ඉන්න තැන දන්නවා. නේද? මනස කොහෙද ඉන්නේ? මනස කොහෙද තියෙන්නේ? දැන් මොකද වැඩේ? මට ඉන්න තැනවත් හොයාගන්න බැහැ. ඉන්න තැන පස්සේ හොයාගන්න ඕන. ඉන්න තැන හොයාගන්න බැහැ. ඉන්න තැනවත් මට තේරෙන්නේ නැත්නම් ඒක මගේද? <laughs> දැන් යාළුවෙක් විදියට ඉන්න කෙනා ඉන්න තැනවත් දන්නේ ඒ යාළුකමෙන් ඇති වැඩ නෑ කියන මට ඕන හැටියට වැඩ කරන එක නෙවෙයි මට ඕන හැටියට වැඩ කරන නෙවෙයි. මනසට ගෝචර වෙන ධර්ම ඒවා තමයි ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය වගේ දේවල්. අනේ ධර්මතා එකක්වත් මට ඕන හැටියට ඕන වෙලාවට ඕන තැනදී ඕන විදිහට එනවාද නැත්නම් අහම්බෙන් එනවද? අහම්බකින් වගේ තමයි එන්නේ. එක වෙලාවකට තරහ උපදිනවා, එක වෙලාවකට ඊර්ෂ්‍යාව උපදිනවා, එක වෙලාවකට හසුන්, එක වෙලාවකට පොඩ්ඩක් ප්‍රසන්නසුන් නැහැ. නේද? එපා වෙනවා. ඉතින් එතකොට මේ තියෙන ස්වභාවයත් එක්ක මොකද ඒවා මට ඕන වෙලාවට එන්නේ නැති හින්දා. එහෙනම් ඉන්ද්‍රයන් 12ම ගත්තහම චක්කුසෝත ගාන දිව්‍යා කාය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. ඕවා වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම මෙනෙහි කරගෙන යනකොට ඔක්කොම ක්‍රියා කරන්නේ මට ඕන විදිහට නෙවෙයි ඒවා එකක්වත් මගේ කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ. නැහැ. දැන් මම මේ අත්තන්ගෙන් අහනවා. මොනවද එතකොට මගේ? මේ ලෝකේ මගේ කියලා ගන්න පුළුවන් මොනවද? ඇහැට පේන රූපත් මගේ කියලා ගන්න බෑ ඒවා ඒවට ඕන හැටි වැඩ කරන ඒවා වගේ ඇහත් මට ගන්න බෑ. කනට ඇහෙන ශබ්ද ඒවා ඒවට උන හැටි වැඩ කරන වගේක් කනත් මට ගන්න බෑ. නාසය ගන්ධ දෙක ගන්නත් බෑ. ඒවා ඒවට උන හැටි වැඩ කරන ඒවා. දිව ගන්නත් බෑ. ශරීරය ගන්නත් බෑ. මනස ගන්නත් බෑ. දැන් මොනවද මගේ? මගේ කියලා ගන්න පුළුවන් මේ ලෝකේ මොනවද? මොකද්ද? නැති ස්වභාවය තේරෙන්න ඕනේ. ආත්ම කොට මගේ කියලා ගන්න මේ සංස්කාරයේ කිසිම දෙයක් පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔන්න 12 වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම මගේ රසගයට ගන්න බැරි බව පසක් කරමින් වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම මෙනෙහි කරනවා. හරි? තේරුම් අරගන්නමින් මෙනෙහි කරනවා වෙන වෙනම මේක මගේ වශයෙන් ගන්න බෑ මේක මගේ වශයෙන් ගන්න බෑ මේක මගේ වශයෙන් ගන්න බෑ කියලා මෙනෙහි කරනවා. අන්න එහෙම මෙනෙහි කරනකොට හරි වැඩේ තමයි වෙන්නේ. නේද? එහෙම මෙනෙහි කරන කෙනෙකුට පින්නත් නේ ආ දැන් මම හැමදාම කියන උදාහරණයක් අදත් කියන්නම් මොකද පැහැදිලි කරන්න පහසු හින්දා දැන් අපි ඔව් මෙහෙම කියමුකෝ කහ මල්, රතු මල්, නිල් මල් ආදී ආදී එක එක එක එක මල් වර්ග අරගෙන මල් මාලයක් හදනවා. දැන් කහමාල රතු මාල ගන්නකොට අපිට ගන්න එක කහමාලක් නා මේක රතු මාලක් නා මේක නිල් මාලක් කියලා අදහසක් යනවා. ඊට පස්සේ මල් මාලය හැදුවට පස්සේ මොකක්ද වෙන අදහස? මල් ඔක්කොම තියෙන මල් මාලයක් කියලා අදහසක් ගත්තා. අර එකින් එක එකින් එක වෙන වෙන වෙන වෙන මේ මල් අරමුණු වෙනවද? නැහැ. ඒ වගේ මේ බලන්න අපි යම් කිසි යම් කිසි අපි හිතමුක අපි විද්‍යාලයක මොනවා හරි දෙයක් ඉගෙන ගන්නට ඉගෙන ගන්න ළමයින්ගේ අපි හිතමුකෝ ඉංග්‍රීසි භාෂාව හඳුන්වලා දෙන්න ඉංග්‍රීසි භාෂාව පුළුවන්ද කියලා මේ ළමයින්ට බලන්න මට අපිට යන්න කියනවා. අපිට කියලා තියෙන්නේ යන්න බෑ කියලා. මම මේක හැමදාම කියන්නේ මේ භාවනාවේදී සිද්ධ වෙන සිද්ධිය තේරුම් කරගන්න ඕනේ හින්දා. අපිට කියනවා ගිහිල්ලා ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කරලා එන්න. කලින්ම කියනවා ඒ ළමයින්ට ඉංග්‍රීසි බෑ කියලා. මංගිගේ එක ළමෙක් එක්ක කතා කරනවා. එයා මාත් එක්ක හොඳට කතා කරනවා. දෙවෙනියත් එක්ක කතා කරනවා. එයාත් එක්ක එයාත් මාත් එක්ක හොඳට කතා කරනවා. දැන් මට පළවෙනි එක්කෙනත් එක්ක කතා කරද්දී ආ හරි එයාට ඉංග්‍රීසි පුළුවන් කියලා හිතුණා. දෙවෙනි එක්කත් හොඳට කතා කරද්දී දෙන්නටම පුළුවන් කියලා හිතුණා. දැන් දෙවෙනි එක්කනට පුළුවන් කියලා හිතුණා. ඒ දෙකම උනාට පස්සේ ඊළඟට මට ආයෙ හිතක් පහළ වෙනවා. මොකද්ද? දෙන්නටම පුළුවන් කියලා එක හිතක් පහළ වෙනවා. අනේ දෙන්නටම පුළුවන් කියලා පහළ වෙන හිතේ කලින් දෙකම නියෝජනය වෙනවද නැද්ද? දැන් තුන්වෙනියත් එක්ක කතා කරනවා. හතරවෙනියත් එක්ක කතා කරනවා. එයාට පුළුවන්. එයාට පුළුවන්. දැන් මගේ මට හිතක් පහළ වෙනවා. නිකම්ම හිතක් පහළ වෙනවා. හතර දෙනාටම හතර දෙනෙකුට පුළුවන් කියලා. හතර දෙනෙකුට පුළුවන් කියන සිතුවිල්ලේ කලින් ඒවා ටික ඔක්කොම අඩංගුද නැද්ද? නේද? ඒ වගේ අන්තිමට මම එතන හිටියා කියන්නේ 100ක් 100ත් එක්කම කතා කරනවා. දැන් මට අදාළ පහළ වෙනවා. ඔක්කොටම පුළුවන් කියලා. ඔක්කොම මාත් කතා කරා නම්. අන්නේ ඔක්කොටම පුළුවන් කියලා හිතන එක සිතුවිල්ලයි එතන තියෙන්නේ නේද? ඔක්කොටම පුළුවන් කියලා එක සිතුවිල්ලක් තියෙනවා. අන්න ඒ සිතුවිල්ල තුල කලින් කතා කරපු ඔක්කොම අඩංගුද නැද්ද? ආන් එහෙම ඔක්කොම නියෝජනය කරමින් සිත් පහළ වෙන ස්වභාවයක් අපේ මනසේ තියෙනවද නැද්ද? එහෙනම් සක්කුන් අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්ධානත්තා වශයෙන් දොළොස් ආකාරයක මෙනෙහි කිරීමක් මෙනෙහි කරපු කෙනෙකුට අන්තිමට එන්න ඕන හැඟීම මොකද්ද? ඔක්කොම අනාත්මයි. ඔක්කොම අනාත්මයි. මේ සියලුම ධර්මතාවයන් අනාත්මයි කියන හැඟීම එන්න ඕනද නැද්ද? ඒ හැඟීම උත්පාදනය වෙනකොට චක්කසෝත ගාන ජීවයා කායම ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා ආය නැවත නැවත වෙන වෙන වශයෙන් අරමුණු වීමක් සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඔක්කොම එකට අරගෙන Tamanට භාවනා කරන කෙනාට හැඟීමක් උපදිනවා. මේ ඔක්කොම අනාත්මයි, මේ ඔක්කොම අනාත්මයි, මේ ඔක්කොම අනාත්මයි. ආන්ගේ හැඟීම ඔය අනාත්මයි කියන්නේ මට ඕන හැටියට තියෙන්නේ නෑ කියලා. අන්න ඒ හැඟීම තමයි අපි බලාපොරොත්තු වෙන කුසල හැඟීම. ඒ හැඟීම තුල ඒක අරගෙන කැලි කැලි වලට කඩලා බැලුවොත් එහෙම කරන්න බෑ. නේද? නමුත් මම කියන්නේ ඒ හැඟීම තුල චක්කවනාත්ම බව, රූපයනාත්ම බව, සෝතයනාත්ම බව, සද්දයනාත්ම බව ඔක්කොම තියෙන එක හැඟීමක්ද නැද්ද? ආන් ඒක උපදවා ගන්න ඕන. හරිද? එතකොට මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. මේක වෙන වශයෙන් වෙන වශයෙන් මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර හැදුවොත් යම්කිසි දවසක ඒ අරමුණට අපිට එන්න පුළුවන්කම තත්ත්වයක් තියෙනවා. හරි ආන් එතෙන් දාපුවාම කියනවා කුසල හැඟීමක් ඇති වුණා මේ හැඟීම අපිට ඉපදුනොත් මේ මුළු කයම මේ ඔක්කොම අනාත්මයි කියලා හැඟීමක් අපිට උපදිනවා මේ හැඟීම අපිට ඉපදුනොත් ඊළඟට ඒ හැඟීම නැති වුණා ආය ඒ හැඟීම හැදෙන්න නම් මොකද කරන්න ඕන ආය අර 12 මෙහි කරන්න ඕන අනාත්මයි කියන හැඟීම කියන්නේ මට ඕන හැටියට පවත්ව ගන්න බෑ මේ මුළු ඔක්කොම මට ඕන හැටියට පවත්ව ගන්න බෑ කියන අදහස් Tamanට එන්න ඕනේ. දැන් එහෙම අදහසක් ආවනම් දැන් ඔන්න මොකද වෙන්නේ? එයාට ඒ ඒ ඇතිවෙච්ච ඒකාග්‍ර හැඟීම තමන්ට තමන්ව ඒ කියන්නේ තමන් කියලා හිතපු හැඟීම අභිභවා මෙතන මම කියලා මගේ කියලා ගන්න දෙයක් නැති බව හැඟෙනවා මේ ආයතන 12ම. මේ ආයතන 12 ගැන කොහොමද හැඟෙන්නේ? ලාහට ගෙම්බු එකතු කරනවා වගේ. හරිද? ඇයි එකක් අල්ල ගන්නකොට එකෙක් අල්ල ගන්නකොට අනික පැනලා අනික අල්ල ගන්නකොට අනික පැනලා එතකොට එක එක එක එක එක එක අවස්ථාවල එක එක ඒවා මත වෙන හැටි තියාගන්න හැදුවද වෙන පැත්තකට පැනලා ගිහලා මේ තමන්ගේ මේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙන වැඩපිළිවෙල මට අයිති නැතුව මෙහාට මෙහාට පැන පැන එහාට මෙහාට පැන පැන පැන පැන පැන පැන උපදින දෙයක් බව තේරෙන්නේ දැන් මම මෙයාටගේ මෙහෙම අහනවා ඇහත් රූපේ ගැටීමෙන් සකස් වෙන දෙයක් තමයි විඥානය. නේද? එහෙනම් විඥානයේ සකස් වීම කියන්නේ මට ඕන වෙලාවට සිද්ධ වෙන දෙයක්ද? මොකද ඇහත් මට ඕන වෙලාව මට ඕන විදිහට නෙවෙයි. රූපයත් මට ඕන වෙලාවට මට ඕන විදිහට නෙවෙයි. චක්කු විඥානය කියන එක මට ඕන වෙලාවට මට ඕන විදිහට හැදෙයිද? මේ ඇහි පෙනීමේ දැනීම ගැන මේ කියන්නේ. ඇහි පෙනීමේ දැනීම කියන එක මට ඕන වෙලාවට මට ඕන විදිහට හැදෙයිද? ඇයි ඇහත් මට ඕන විදිහට නෙවෙයි රූපයත් මට ඕන විදිහට නෙවෙයි නම් චක්කු විඥානය හරියට නිකන් අහම්බයකින් වගේ හැදෙන දෙයක්. ඇහත් රූපයත් ගැටෙන තවක හැදෙන එකක්. කන ශබ්දයත් ගැටෙන වෙලාවක හැදෙන දෙයක් තමයි සෝත විඥානය. එහෙනම් කනත් මට ඕන විදිහට නෙවෙයි ගලන්නේ. හරියට මේ වගේ කියන්න මම. ඔන්න එහෙම පිටණියක් තියෙනවා. හරිද? ලිසන් ලිසන් පැනක් කියලා කියන්න හොඳටම ලිසන් පැනක්. දැන් දෙන්න දෙන්න දෙන්න දෙන්න යන්න හදන්නේ. මං කියනවා දෙපැත්තෙන් දෙන්න දෙන්න යන ගමන් අප්පුඩියක් ගහන්න කියලා. හැබැයි දෙන්නගේ අත් දෙක එකතු කරලා. දැන් මෙයාත් ලිස්සනවා මෙයාත් ලිස්සනවා. දෙන්නට කියනවා ඔයාගේ දකුණු අතයි අරයාගේ වම් අතේ යප්පුඩියක් ගන්න කියලා. දැන් කොහොම තියෙන්නේ? මෙයා යනකොට එයා යන්නේ එයාට ඕන හැටියට නෙවෙයි. මෙයා යන්නේ එයාට ඕන හැටියට නෙවෙයි. ඉතින් දෙන්න හැප්පෙනවා කියන එක අඩුවෙන්ම සිද්ධ වෙන දෙයක්. නේද? අන්න ඒ වගේ ඇහැ වැඩ කරන්නේ එක්තරා වැඩපිළිවෙලකට. රූපය වැඩ කරන්නේ තවත් වැඩපිළිවෙලකට. එහෙනම් චක්කු විඥානය කියන එක කොයි මොහොතක හැදේද කියලා අපිට කියන්න බෑ. ඊළඟට කණයි ශබ්දයත් එහෙමයි, නාසය ගන්ධයත් එහෙමයි, දිවයි රසයත් එහෙමයි, ශරීරයයි පහසයි එහෙමයි. ඒවා කොයි වෙලාවෙ අහම්බකින් වගේ හට ගන්නවා මිසක්කා ඒවා මට තීරණය කරන්න පුළුවන් ඒවා නෙවෙයි මට ඕන හැටියට තියෙන ඒවා නෙවෙයි ආයතන 12ම පිළිබඳ අන්න එහෙම එකක් කොට අර අර පාසලේ ළමයි ගැන හිතුවා වගේ එකින් එක එකින් එක වෙනවම වෙනවම වෙනවම අනාත්ම සංඥාව තමන් තුළින් පැහැදිලි කරගෙන පැහැදිලි කරගෙන එනකොට ආයතන සියල්ල එකක් කොට තමන්ට මේ මුළු අභ්‍යන්තර බාහිර සියලු දේ මෙතන තියෙන සියලු දේ අනාත්මයි කියන හැඟීම එනවා හරිද අන්න ඒ හැඟීම ආපුවම ඒක හොඳට ප්‍රබල කරගන්න ඕනේ ප්‍රබල කරගන්න මොකද කරන්න ඕනේ නැවත නැවත නැවත නැවත නැවත නැවත අර විදිහට මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න කරන්න කරන්න කරන්න කරන්න කරන්න මොකද වෙන්නේ? මෙනෙහි කරන්න කරන්න ඒ හැඟීම තව තව තව තව ප්‍රබල වෙනවා. ප්‍රබල වෙනකොට මොකද වෙන්නේ? හැම නිමේෂයකම වාගේ හිතෙන් නැගෙන ගන්නට මේ හැඟීම ගන්න පුළුවන්. අන්න එහෙම ආපුවාම බාහිර සමාජයට ගියාම අපි බාහිර ක්‍රියාකාරකම් කරනකොට මම මගේ කියන හැඟීම් ප්‍රබල දැනෙන්නේ නැහැ. ඒකවල කියනවා අපි හැම නිමේෂයකම Tamanට මේ ලෝකේ ජීවත් වෙනකොට මට ඕන හැටියට ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් නෙවෙයි කියන හැඟීම හැම නිමේෂයකම දැනෙනවා. ආන් එතකොට කියනවා අපි අනාත්ම සංඥාව ඇති වුණා කියලා. අප සංඥාව ඇති වුණා කියලා කියනවා. ඉතින් ඔන්න ඔය தත්ත්වයට අපේ හිතපත් කර ගැනීම තමයි බුදුජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ කමඨහන වැඩිවීමෙන් සියලු ධර්මතාවයන් අනාත්ම බව අපිට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වටහා ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අපි මේ ලෝකයේ තියෙන දේවල් මට ඕන හැටියට තියාගන්න මට ඕන හැටියට තියාගන්න මට ඕන හැටියට තියාගන්න කියලා ලොකු වීරයක් අරගෙන අන්තිමට ඒ ගත්ත වීරය ඒ ඒ කටයුතු කරපු වේගයත් එක්ක මේ දේවල් කොහොමත් අනාත්මයි කොහොමත් මට වෙන තියාගන්න බෑ අන්තිමට ලොකු දුකක් ඇති වෙනවා ඉතින් දරුවෙක් එහෙම හදන අය එයාලා හිතවක්කාර වුණා කියලා අවවාද කරනවා හරිද නොයෙකුත් ආකාරයෙන් නැවත සකස් කරගන්න මඟ පෙන්නනවා. නමුත් ඔය හැඟීම තියන අය පින්වත් මේ අතුලාන්තයෙන් ඒවට බැඳෙන්නේ නැහැ. මට ඕන හැටියටම තියාගන්න ඕනේ කියන බැඳීමකට එන්නේ එන්නේ නැහැ. ඉතින් බොහෝම නිදහස් ජීවිතයක් ගත දෙත් පුළුවන්කම තියෙනවා අනාත්ම සංඥාව උපදවාගත්ත කෙනෙකුට. මගේ පැත්ත මේ වගේ මට ඕන විදිහට නෙවෙයි වෙන්නේ වගේම අනුන්ගේ පැත්තත් මට ඕන විදිහට නොවන බව මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරනකොට තේරෙනවා මෙනෙහි කරනකොට තේරෙන එහා පැත්ත වගේමයි මෙහා පැත්තත් මට ඕන හැටියට තියෙන්නේ තියෙන්නේ නෑ කියලා එතකොට ඒ පිළිබඳ බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ අපි හරියට බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නේ මගේ කියපු අය මගේ මගේ කියපු දේවල් මට ඕන ඕන වෙලාවට ඕන ඕන තැනදී ඕන ඕන විදිහට භාවිතා කරගන්න පුළුවන් කියලා බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. අනේ බලාපොරොත්තු අපේ හිතේ තියෙන හින්දා තමයි ඒ බලාපොරොත්තු කැඩෙනකොට දුක් උපදින්නේ. හරිද? එතකොට බලාපොරොත්තු ඇති නොවන පැත්තකටපත් වුණා නම් මේවා කොයි වෙලාවෙ කොයි පැත්තකට හරිද දන්නේ නැහැ කියලා. Taman ළඟ තියෙන දුර තියෙන හැමතැනම තියෙන හැම දෙයක් කෙරෙහිම අන්න ඒ වගේ හැඟීමකින් අපිට කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒවා පිළිබඳ කිසියම් කිසි බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නෑ බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්නම් බලාපොරොත්තු කැඩෙන්නේ නෑ කැඩෙන්නේ නැත්නම් දුකක් ඇති වෙන්නේ නෑ එතන මේ අනාත්ම සංඥාව උපදවා ගන්න ඕනේ ඒක උපදවාගෙන ප්‍රබල කරගෙන තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඊටාම හොඳින් වෙනත් කිසිම ආදාහකට ආත්ම හැඟීමකට එන්න දෙන්නේ නැතුව හැම වෙලෙම හිත ආරක්ෂා කරගෙන ඒ සිහියෙන් ඒ නුවණෙන් ඒ වීරියෙන් කටකලොත් ඔය වෙලාවට හරි මේ අනාත්ම හැඟීම දැක ගන්න පුළුවන්කම තියෙනවා. දැක ගන්නවා කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් ආත්ම දෘෂ්ටිය අයින් වෙනවා සත්‍ය දෘෂ්ටිය අයින් වෙනවා. ඒකද අනාත්මය සම්පූර්ණයෙන් කෙනෙකුට අවබෝධ වුණා නම් ඒ අවබෝධ වීමත් එක්ක එයා මොකද වෙන්නේ? දෘෂ්ටි අයින් වෙන්නේ. ඒකත් එක්ක එයා සෝවාන් ඵලයට සෝවාන් ඵලස්ත පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් නිදහස් ජීවිතයක් කොච්චර නිදහස් ජීවිතයක්ද බලන්න තමන්ගේ හරියටම දැනගන්නවා මගේ වටා සිද්ධ වෙන සියලු වැඩපිළිවෙලක් තියනවාද ඒ සියලු වැඩපිළිවෙල මට උන හැටියට සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ඉතින් මේක අත්දකින්නවා කෙනෙක් භාවනා කරනකොට අත්දකින්න හැටි මේ බලන්න කෙනෙක් මේ සියලු ආයතනයන් කෙරෙහි හිත යොමු කරගෙන වාසය කරනවා කියලා නිකන් හිතන්නකෝ. මේ වෙලාවේ හරි. දැන් මම මේ මේ කොටස අරගෙන මේ ශරීරය සහ මේ ඉන්ද්‍රියන් කොටස අරගෙන මොකක්ද දාගෙන තියෙන සම්මුතිය? වැටක් ගහලා තියෙන්නේ. හරි. වැටක් ගහලා ආරක්ෂක වලල්ල කරගෙන මේ කෑල්ල කාගේද? මගේ කියලා. මේ කෑල්ල මගේ කියලා අපි වැටක් බඳගෙන ආරක්ෂාව සපයගෙනයි ඉන්නේ. එතකොට අපි හිතමුකෝ මගේ කියලා මං වැටක් ගහගෙන ආරක්ෂාව සපයාගෙන ඉන්නකොට එක්තරා දරුණු පිටසක් රටක කියලා රටක පාලනය විසම වුණා. විසම වෙලා මොකද කරන්නේ? සියල්ලන්ගේම ඉඩම් අල්ල ගන්න යනවා. දැන් මං වැට ගහගෙන තාප්ප ගහගෙන මගේ කියලා වෙන් කරගෙන හිටිය කෑල්ල කවුරු හරි බලවත් පිටසක් විසින් කඩාගෙන ඇවිල්ලා පදිංචි වෙනවා. බලහත්කාරයෙන් පදිංචි වෙනවා. ඒත් මට මොකද හිතෙන්නේ මගේ සින්නක් කර ඔක්කුත් තියෙනවා ඔක්කොම තියෙනවා තිබ්බට අනේ මට නම් වැඩක් වෙන්නේ නැහැ. දැන් මට ඕන හැටියට මට ඕන ඇඳට මේවා නෑ කියලා අදහසක් එනවා. අන්න ඒ වගේ මගේ කියලා අල්ලගත්ත මේ කෑල්ල මේ කොටස පිළිබඳ මම ගවේෂණශීලීව වාසය කරනවා කියන්නේ ඒක. දැන් මොනවද දැනෙන්න ඕනේ? මේ මේ ආයතනවල ක්‍රියාකාරීත්වයන් පිළිබඳව ගවේෂණශීලීව ඉන්නවා මොකක්ද? ඒ කියන්නේ ඒ තුලටම හිත යොමු කරගෙන ඉන්න ආයතන වල ක්‍රියාකාරීත්වය තුලටම හිත යොමු කරගෙන ඒක පිරික්සනවා. අන්න ඒව පිරික්සනලාගේ බලන්න මොනවද දැනේද කියලා. මේ මොහොතේ මේ මොහොතේ මගේ මේ කණෙන් මං කැමතිත් නැති අකමැතිත් නැති මට අදාළත් නැති ශබ්ද බොහෝමයක් මටගත්ත සීමාව බිඳගෙන මට ඇහෙනවද නැද්ද? කැමති හෝ අකමැති ඊළඟට මේ මොහොතේ මට සීත උෂ්ණ ආදී දේවල් මගේ සීමාවල් බිඳගෙන කයට කයට දැනෙනවද නැද්ද නේද මේ මොහොතේ මං මං කියලා සීදයක් දැන්නත් මේකේ ඩඩොඩ් ඩඩොඩ් ඩඩොඩ් ගා ගයි ගයි රුධිර සංසරණය සිද්ධ වෙනවද නැද්ද නේද මේ මේ ඉන්න කෙනාට භාවනා කරනකොට මේ මොහොතේ තමන්ව යට කරගෙන හිර කරගෙන තමන් කියලා ගත්ත මගේ කියලා ගත්ත සියලු දේ අභිභව බලහත්කාරයෙන් මේ ආයතන වලින් නොයෙකුත් අරමුණු ඇතුළට එන බව අත්දකින්න පුළුවන් දෙයක් නේද ආන්ගෙන් භාවනා යෝගිය අත්දකිනවා කිසිම දෙයක් මට ඕන හැටියට මෙතන වෙන්නේ නැති බව. ගන්න පුළුවන් ඔය කමඨාන ඉස්සරහට වඩාගෙන යනකොට. හරිද? අන්නේ මට ඕන හැටියට මෙතන වෙන්නේ නැති බව අත්දැක්කහම කෙනෙකුට හොඳටම තේරෙනවා අර මගේ කියලා ගත්ත ගුලිය ඇත්තටම විනිවිද යන්නේ. ශබ්ද යනවා විනිවිද. රූපය යනවා විනිවිද. ඒක හොඳටම තේරෙනවා මගේ කියලා අල්ලගන්න දෙයක් මෙතන නැති බව. මගේ කියලා අල්ලා ගන්න දෙයක් නැති බව තේරෙනවා. ඉතින් ඒ තමන්ගේ පැත්තෙන්. ඒ කියන්නේ මොකද ඒ භාවනාවක එක ශරණයක ඉන්නකොට ඒ ක්‍රමානුකූලව වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා පුරුදු වෙනකොට යම් දවසක ඔන්න ඔය කියන උත්කෘෂ්ඨ තත්යකට එන්න පුළුවන් මේ සියලුම ඉන්ද්‍රියන් මගේ වශයෙන් ගන්න බැරි තත්යකට දැනෙන්න දැක ගන්න තමන්ගේ තුලින් පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ தත්තට මේ භාවනාව වර්ධනය කරගන්න ඕනේ. එතකොට මේ ලෝකේ අපි ජීවත් වෙනකොට තියෙන උපාදාන තියෙන දේවල් පිළිබඳව තියෙන උපාදාන අයින් වෙලා. ඒ තරන්නේ අලුතෙන් කිසිවක් උපාදානය වෙන්නේ අලුතෙන් කිසිවක් උපාදානය වෙන්නේ නැහැ. ඇයි මේ හැඟීම ආරක්ෂා කරනවා. ඉතින් බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. එතකොට අපිට ලොකු පහසු ජීවිතයක් අනාගතේ පහසු ජීවිත මේවා අල්ලාගන්නේ අල්ලාගන්නේ නැති ජීවිතයක් ලැබෙනවා. මේ ඒකත් එක්ක ඒ තමයි නාම සංස්කාරයන්ගේ තියෙන ආත්ම කොට ගන්න බැරි ලක්ෂණය. අනේ අනාත්ම ලක්ෂණය අපේ තුලින් අපි කොහොම හරි කරලා ප්‍රකට කරගන්න ඕනේ. ඒ ප්‍රකට කරගත්තාම අරගනින් හැම වෙලේම තියෙන ප්‍රායෝගික වැඩපිළිවෙල තමයි සාමාන්‍ය ජීවිතේදී මේක මට දැනෙන විදිහට තියනවාද කියලා අර ප්‍රබල හැඟීම් ඇති වුනහම සාමාන්‍ය ජීවිතේට අපිට මේක හැම වෙලේම දැන ගන්නට එනවා ඉතින් මේ සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කරොත් චක්කු සෝත ඝාන ජීවයා කාය මන මම ආයෙ දැන් අපි බොහෝ දේවල් කතා කරා කෙටියෙන් මතක් කරන්නම් මේ කමටහන වඩන්නේ කොහොමද කියලා මේ කතා කරපු බොහෝ දේවල් එක්ක අපිට සංකල්පය තියෙන්න ඕනේ ඊයේ පෙරේද දවසෙත් අපි කතා කරපු දේවල් එක්ක අපිට තියෙන්න ඕනේ අනාත්ම සංකල්පය ආන්ගේ සංකල්පයේ හිතේ තියාගෙන අපි මොකද කරන්නේ ඒ සංකල්පයේ හිතේ තියාගෙන චක්කෝ පිරික්සනවා ඒක මට ඕන හැටියට තියාගන්න බැරි බව අනාත්ම බව දැනෙනවා. රූපය පිරික්සනවා ඒක මට ඕන හැටියට තියාගන්න බැරි බව අනාත්ම බව දැනෙනවා. ඉතින් පිරික්සන්නේ කොහොමද? අනාත්ම ලක්ෂණ පිරික්සනවා. ඒත් මම ඉස්සලා කිව්වා ස්වභාව වශයෙන් ක්‍රියාකාරීත්වය වශයෙන් චක්කුවේ ස්වභාවයේ ක්‍රියාකාරීත්වය පිරික්සනකොට මගේ වශයෙන් ගන්න බැරි බව විදිහට අන්න එතකොට ඒ ඒ ඒ ක්‍රියාකාරීත්වය දැනෙනවා. ඒ ඒ ක්‍රියාකාරීත්වය තුළ අනාත්ම ලක්ෂණය දැනෙනවා. රූපය පිරික්සනවා ඒ විදිහටම. සෝතය සබ්දය මේ විදිහට ආයතන 12 වෙන වෙනම වෙන වෙනම පිරික්සනවා. පිරික්සන්නේ ඒ අනාත්ම ලක්ෂණය මතු කරගෙන මතු කරගනිමින් පිරික්සනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙම පිරික්සපුවාම මේ 12 වෙනුවටම එක හැඟීමක් මට එනවා. අභ්‍යන්තර හෝ බාහිර ආයතන මට ඕන හැටියට බෑ කියලා. ඒ එක හැඟීමක් ආපුවාම තමයි මම අර කිව්වේ ඒ හැඟීම මුල් කරගෙන යෝගියා වාසය කරනකොට යාට හොඳට අත්දැක ගන්න පුළුවන් කියලා මේ සම්පූර්ණ ශරීරය මේ ක්‍රියාකාරීත්වය මගෙන් පිට වැඩ පිළිවෙලක් සිද්ධ වෙන බව. ඉතින් ඒක ඒක ප්‍රකට කරගත්තාම යාට ආය මොකුත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ ආය මේ ලෝකෙට බැඳීමක් ඇති වෙන්නේ නැති තත්යකට ප්‍රමාණිකූලව මේක කරගන්න පුළුවන් එහෙම යනකොට ඇති වෙන සාමාන්‍ය ජීවිතයේදී ඇති වෙන ස්වභාවයට කියන අනාත්ම සංඥාව ඇති වුණා කියලා. මේ සංඥාව ඇති කරගෙන දිගටම කටයුතු කරනකොට තමයි අපිට සත්‍ය අවබෝධ වෙන මට්ටමට නාම රූප පරම්පරාවේ අනාත්ම ලක්ෂණය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අතෝ අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙමින් අපිත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන අවශ්‍ය කරන පහසුකම් සපයා දෙන්න ඕන කියලා නව දායකත්ව කරගෙන කටයුතු කරා. ධර්ම දානමය පුණ්‍ය කර්මයෙන් ජනිත වුණා වූ සියලුම පුණ්‍ය ශක්තිය දායකත්වයේ දරපු සියලු දෙනාටම අනුමෝදන් වෙලා මේ මේ ජීවිතය සාර්ථක වෙන්න සසර සූපත් වෙන්න අවසාන දේ නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති